ප්‍රසීම තමානිත්වය ගුරු ගෞරවය කළගුණ සැලකීම ආදී විශාල ගුණ සම්භාරයකින් පිරුණු උත්මයෙක් බුදු පියාණන් වහන්සේත් බොහෝ විට ඒ ගුණ සම්භාරයෙන් යුතු තමන්ගේ ශ්‍රාවකයන් වහන්සේලාගේ ගුණ මතු කර දීමට නොයෙකුත් විදියට අවස්ථාවල් යෙදුවා නොයිකුත් විදියට ඒ ශ්‍රාවකයන් වහන්සේලා අරමුණු කරගෙන ධර්මකාරණා ලෝකයාට ප්‍රකාශ කළා. අන්න ඒ විදිහේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගේ එක්තරා විශේෂ ගුණයක් අරමුණු කරගෙන ලෝකයාට දේශනා කළ ගාථාවක් තමයි අපි මේ මාතෘකා වශයෙන් ලැබුවේ. මේ ගාථාවට අදාළ සිද්ධියත් අපිට ඊ타මත්ම ආදර්ශවන්ත නිහතමානීත්වය පෙන්눔 කරන වටිනා සිද්ධියක්. බුදු පියාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමයේ වැඩ වාසය කළ එක් අවස්ථාවක සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේත් ඒ ජේතවනාරාමයේ වස්වසලා වස් කාලෙන් පස්සේ සංඝයා වහන්සේලාගේ චාරිත්‍රයක් තිබෙනවා චාරිකාවේ වැඩිමිට අන්න ඒක නිසා ඒ විදිහට සරියුත් ස්වාමීන් වහන්සේ බුදු පියාණන් වහන්සේගෙන් අවසන ලබාගෙන ජනපද චාරිකාවේ පිටත් වෙන්න සූදානම් වුණා. උන්වහන්සේගේ පිරිස පමණක් නොවේ තවත් සංඝයා වහන්සේලා උන්වහන්සේ සමග මේ චාරිකාවේ යන්න සූදානම් වෙන සිතක් තිබුණා ඒ තරමටම උන්වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය නිසා ඉතින් මෙහෙම සූදානම් වෙන අතරේ යම් කිසි සංඝයා වහන්සේ නමක් ඒ චාරිකාවේ නොයා යුතුය නම් ඒ බඳු අවස්ථාවල සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ওই නම නවතින්න කියලා විශේෂයෙන් කියනවා දැන් බොහෝ විට ඒ නමින්ම කියලායි නවත්තන්නේ. නමුත් මේ අතර හිටියා එක්තරා ඒ අප්‍රකට විදියේ සංඝයා වහන්සේ නමක්. ඒ ආමුද්‍රව හිතනවා දැන් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මගේ නමත් කියලා මට නවතින්න කියලා කියනවා නම් හොඳයි කියලා. නමුත් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට මොන හේතුවකින් නමුත් එහෙම නම කියලා යන්න බැරි වුණා. එයිනුත් මේ ද්වේෂයක් ඇති කරගත්තා මේ භික්ෂුව. ඒ වගේම සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගේ සංගල සිවුර කොන යන්තම් ශරීරයේ වැදුණු අවස්ථාවකුත් තිබුණා. මේ දෙක ඇති ඉතින් මේ පුද්ගලයාට සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ කෙරෙහි ද්වේෂයක් ඇති කරගෙන වෛරයක් ඇති කරගෙන බලාගෙන හිටියා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ජේතවනාරාමේ සීමාවෙන් නික්මෙන තුරු අර පිරිසත් එක්ක නික්මුණු හැටිය ගිහිල්ලා බුදු පියාණන් වහන්සේට පැමිණිලි කරනවා භාග්‍යතුන් වහන්සේ අන්න අර ආයුෂ්මත් සාරිපුත්‍ර භාග්‍යතුන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවකයා කියලා මාන්නේන් මගේ මේ කන් පෙත්තට එහෙම නැත්නම් අර තද කණේ පාරක් දුන්නා කියන එකයි අදහස. මට මේ කන්සිල කැඩෙන තරම වේගෙන් පහරක් දීලා සමා කරව නොගෙන පිටත් වුණා කියලා. එතකොට බුදු පියාණන් වහන්සේත් වහාම පණිවිඩය ඇරියා භික්ෂුවක් අත ගිහිල්ලා සාරිපුත්‍රට එන්න කියන්න කියලා. මුගලන් මහරහතන් වහන්සේත් ආනන්ද ස්වාමීන් වහන්සේත් තේරුම් ගත්තා මේ බුදු පියාණන් වහන්සේ එන්නේ මෙතන 아무තු නඩුවක් විසඳන්න නෙවෙයි මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගේ ಗುಣ ප්‍රකාශනයේට මොකක් නමුත් අවස්ථාවක් වෙන්න ඕන කියලා හිතාගෙන උන්වහන්සේලා කලේ මොකද්ද අර කුටි වලින් කුටි වලට යමින් එන්න එන්න ආයෂ්මතුනි එන්න එන්න ආයෂ්මතුනි ඔන්න සාරිපුත්‍ර ආයෂ්මතුන් වහන්සේ සිංහනාද කරනවා ඇති බුදු පියාණන් වහන්සේ ඉදිරියේ කියලා පිරිස කැඳෙව්වා. ඉතින් ඒ විදිහට ඔන්න පිරිසත් රැස් වුණා. සාරිපුත්‍ර සාමණේර වහන්සේත් බුදු පියාණන් වහන්සේ ළඟට ඇවිල්ලා වැඳලා එකක් පස්සේ හිටියාම බුදු පියාණන් වහන්සේ අහනවා ඇත්තද සාරිපුත්‍ර මේ භික්ෂුවට මෙහෙම මේ කණේ පාරක් දීලා සමා කරවනගෙන ගියා කියන්නේ. ඒකෝර සාරිපුත්‍ර සාමණේර වහන්සේ නෑ මම එහෙම කරේ කියලා කිව්වේ නෑ. ඒ වෙනුවට මොකක්ද කළේ? උන්වහන්සේ ප්‍රකාශ කරන මෙන්න මෙහෙම දීර්ඝ දේශනාවක් භාග්‍යතුන් වහන්සේ යම් භික්ෂුවක් හරි හැටියට කායගත සතිය වඩලා පුරුදු කරලා නැත්නම් නිතරම කායගත සතිය සිතේ පිහිටලා නැත්නම් අන්න ඒ බඳු භික්ෂුවක් තමයි තමන්ගේ සබ්‍රක්‍මචාරීන් වහන්සේ නමකට මේ යම් කිසි ගැටීමක් කරලා සමා කරවනගෙන චාරිකාවේ වඩින්නේ. කියලා ඊළඟට තමන් වහන්සේ ගේ ආකල්පය තමන් වහන්සේ කෙබඳු කෙනෙක්ද කියන එක ඊළඟට දක්වන උපමානාවයකින් මහා පුදුම උපමානාවයකින් පළවෙනි උපමාව මොකක්ද මේ පින්නතුන් ඒවා මතක තියාගන්න උත්සාහ කරන්න භාග්‍යතුන් වහන්සේ මහ පොළොවේහි මිනිසෙයින් පිරිසිදු දේත් දමනවා අපිරිසිදු දේත් දමනවා අසුචිත් දමනවා මුත්‍රාත් දමනවා කෙලත් දමනවා සරවත් දමනවා ලේත් දමනවා නමුත් මහ පොළොව එයින් පීඩාවකට ලැජ්ජාවකට හිරිකිතයක් ඇති කරගන්නේ නැහැ අන්න ඒ වගේ මමත් මහ පොළොව හා සමාන වූ පුළුල් වූ මහත් වූ ඒ වගේම අප්‍රමාණ වූ අවෛරී වූ වෛරයක් නැති අවෛරී වූ පීඩාවටපත් නොවූ සිතකින් මම වාසය කරනවා කියලා ඒ පළවෙනි උපමාව මහ පොළොව හා සමාන සිතකින් මම වාසය කරනවා කියලා ප්‍රකාශ කරනවා ඊළඟට ඒ වගේම දෙවෙනි උපමාව ඒක කියලත් අර ආයිත් සාරිපුත්‍රාණන්සේ අර පාටියක් කියනවා අපි ඒක නැවත නොකියුවත් මේ පින්නතුන් හිතා ගන්න පුළුවනි භාග්‍යතුන් වහන්සේ යම් භික්ෂුවක් හරියට කායගත සතිය වඩලා නැත්නම් කය අනුව ගිය සිහිය හරියට ඒ භාවනාව හරියට වඩලා නැත්නම් එබඳු භික්ෂුවක් තමයි අර විදියට තමන්ගේ සබ්‍රහ්මචාරීන් වහන්සේ කෙනෙකුට පීඩාවක් කරලා සමා කරවනවා කියන පිටත් වෙන්නේ කියලා ඊළඟට ඔන්න දෙවෙනි උපමාව කියනවා. භාග්‍යවතුන් වහන්සේ ජලය මේ ජලය කියන එකේ මිනිස්සෙයින් පිරිසිදු දේත් හොදනවා අපිරිසිදු දේත් හොදනවා අසුචිත් හොදනවා මුත්‍රාත් හොදනවා කෙලත් හොදනවා සරවත් හොදනවා ලේත් හොදනවා නමුත් ජලය ඒකින් පිළිකුලක් පීඩාවක් ඇති කරගන්නේ හිරිකිතයක් ඇති කරගන්නේ අන්න ඒ වගේ ජලය හා සමාන වූ පුළුල් වූ මහත් වූ අප්‍රමාණ වූ අවෛරී වූ පීඩාවටපත් නො වූ සිතකින් මම වාසය කරනවා කියලා ඵලයේ උපමා කරලා දාලා. ඊළඟට තුන්වෙනුව දක්වනවා භාග්‍යතුන් වහන්සේ දින්න අපිරිසිදු දේ දාවනවා පිරිසිදු දේ දාවනවා. අසුචි මුත්‍ර කෙල සරව ලේ ආදී හැම එකක්ම දවනවා. නමුත් එයින් ගින්න පිළිකුලක් ඇති කරගන්නේ නැහැ. හිරිකිතයක් ඇති කරගන්නේ නැහැ. මට මේක දවන්න බෑ කියන්නේ නැහැ. අන්න ඒ විදිහට අපේ මමත් ගින්න හා සමාන වූ පුළුල්ලු විපුල වූ මහත් වූ අප්‍රමාණ වූ අවෛරී වූ සිතකින් මම වාසය කරනවා. ඒ විදිහටම භාග්‍යතුන් වහන්සේ හුළඟ අපිරිසිදු දේත් අරගෙන හුළඟ හමනවා. පිරිසිදු දේත් අරගෙන හමනවා. අසුචි මුත්‍ර ලේ සැරව කෙල ආදී හැම එකක්ම ඒවා අරගෙන හමනවා හුළඟ. ඒකකින්වත් පීඩාවකටපත් වෙන්නේ නැහැ. ලැජ්ජාවකටපත් වෙන්නේ නැහැ වෙනසක් ඒ පිළිබඳ වෙනසක් කරන්නේ නැහැ අන්න ඒ වගේ මමත් හුළඟ හා සමාන පුළුල් වූ මහත් වූ අප්‍රමාණ වූ අවෛරී වූ පීඩාවටපත් නොවූ පීඩා කරන වූ සිතකින් වාසය කරමි. ඊළඟට ඒ ධාතු හතර පිළිබඳව එහෙම ප්‍රකාශ කළා. ඊළඟට කියනවා උන්වහන්සේ ප්‍රකාශ කරනවා භාග්‍යතුන් වහන්සේ දැන් පිස්නා කඩ පිස්නා කඩ කියලා කියන්නේ දූලි කුණු ආදිය පිහින්න තියෙන රෙදි කඩ. පිස්නා කඩකින් මිනිසෙයින් පිරිසිදු දේත් පිහදාමනවා. අපිරිසිදු දේත් පිහදාමනවා. අසුචි මුත්‍ර කෙල සරව ලේ ඒවා බඳු දේවවා පිහදමනවා නමුත් මේ පිස්නා කඩ කිසිසේත් ඒවා පිළිබඳව ලැජ්ජාවක් පීඩාවක් ද්වේෂයක් ඇති කරගන්නේ නැහැ අන්න ඒ වගේ මමත් මේ පිස්නා කඩ හා සමාන වූ පුළුල් වූ මහත් වූ අප්‍රමාණ වූ අවෛරී වූ පීඩාවට පත්න වූ සිතකින් මම වාසය කරනවා. ඊළඟට දක්වන ආසාරිපුත් සාහනාසේ ඊළඟ උපමාව. දැන් එතකොට පහක් අපි කිව්වා. ඔන්න හයවෙනි උපමාව. භාග්‍යවතුන් වහන්සේ දැන් ඔය සැඬල් දරුවෙක් හෝ දැරියක් නගරයකට ගමකට හෝ නියම් ගමකට ඇතුල් වෙනකොට පැසක් අතින් අරගෙන වැරහැලි කඩක් ඇඳගෙන ඊ타ත්ම නිහතමානීව ඇතුල් වෙන්නේ යම්සේද අන්න ඒ වගේ මමත් සැඬල් දරුවෙකු හා සමානව නිහතමානීව වාසය කරනවා කියලා ඊළඟට විදිහටම විපුල වූ මහත් වූ අප්‍රමාණ වූ කරදරයට පීඩාවටපත් නොවූ සිතකින් ඒ සැඬවල් දරුවෙකු හා සමාන සිතකින් මම වාසය කරමි. ඊළඟට ඊළඟ උපමාව දක්වනවා හත්වෙනි උපමාව යම්සේ භාග්‍යතුන් වහන්සේ ඊ타මත්ම හැඩවැඩ ඇතිව සිටින්න කැමැති තරුණ ස්ත්‍රියක් හෝ තරුණ පුරුෂයෙක් හොඳට නාලා කියලා ඉන්න වෙලාවේ කවුරුවත් බෙල්ල එල්ලුවොත් බලුකුණක් හරි සර්පකුණක් හරි මිනිකුණක් හරි එයින් ඊ타මත්ම ලැජ්ජාවට පීඩාවටපත් වෙන්නේ යම්සේද හිරිකිතයක් ඇති කරගන්නේ යම්සේද එසේම මම මේ කුණු කය නිසා පීඩාවක් ඇති කරගන්නේ ලැජ්ජාවක් ඇති කරගන්නේ පීඩාව කියලා කියන්නේ එතන ලැජ්ජාවක් ඇති කරගන්නේ මේක මාන්නයක් ඇති කරගන්නේ නැහැ කියන එකයි අදහස. මේ කුණු කය මේක ගැන මම හරියට සැලකන්නේ අර අර කියාපු සර්ප හැවක් බලු කුණක් එහෙම නැත්නම් සර්ප කුණක් බලු කුණක් මිනි කුණක් වගේ හැටියටයි මගේ ශරීරය සලකන්නේ මගේ ශරීරය කියලා ඒ උපමාව දක්වනවා. ඊළඟට දක්වනවා එසේම භාග්‍යතුන් වහන්සේ දැන් මේ දැහැලියක් සමහර විට ඒක අමු මස් හැලියක් කියලා කියන්න පුළුවන්. ලොකු කුඩා සිදුරු ඇති උඩින් යටින් උතුරන අමු මස් හැලියක් කෙනෙක් අරගෙන යනකොට අරගෙන යන්නේ කොහොමද? ඒ කියන්නේ තාම පිළිකුලෙන් හැම තැනම ඒක වැగిරෙනවා යන යන තැන. අන්න ඒ වගේ මම මේ මගේ ශරීරය පරිහරණය කරන්නේ ආඩම්බරයකින් මාන්නයකින් උදම් වෙලා නෙවෙයි අන්න ඒ කුණු මස් සැලියක් උඩින් යටින් උතුරන සිදුරු ඇති ඒ එකක් වගේ මගේ ශරීරය මම ගෙනියන්නේ කියලා ඒ විදිහට උන්වහන්සේ උපමා නවයකින් උන්වහන්සේගේ නිහතමානීත්වය ප්‍රකාශ කොට වදාලා එහෙම ප්‍රකාශ කරනකොට අර භික්ෂුවට දාඩිය දාලා ඒ හිටි අසුනේ ඉන්න බැරි වුණා. ඒ සැරේ නැගිටලා ඇවිල්ලා බුදු පියාණන් වහන්සේට වන්දනා කරලා ඒ අතරේ අර සංඝයා වහන්සේලාට විශාල සංවේගයක් ඇති වුණා. මේ උපමා ප්‍රකාශ කරනකොට. ඉතින් ඊළඟට බුදු පියාණන් වහන්සේ ළඟට ඇවිල්ලා සමාව ඉල්ලුවා. භාග්‍යතුන් වහන්සේ මගේ මෝඩකම නිසා මම මේ විදිහේ වැරදි චෝදනාවක් කළා. ආයෂ්මතුන් වහන්සේට ඒ වැරද්ද වැරද්ද හැටියට පිළිගන්න ආශේක්වා නැවත මම බඳ දෙයක් කරන්නේ නැහැ කියලා ඉතින් බුදු පියාණන් වහන්සේත් එසේ මහාන මේ මෝඩකම මේ විදිය දෙයක් කිව්වේ අපි එහෙම වැරද්ද ප්‍රකාශ කළ නිසා අපි ඒක පිළිගන්නවා නැවත හැකියීම සඳහා යම් මේ ආර්ය විනය මේ ආර්ය ශාසනයේ යම් කෙනෙක් වැරද්ද වැරද්ද හැටියට පිළි අරගෙන නැවත හික්මීමට ප්‍රතිඥාව දෙනවා නම් ඒක එපමණකින් වැඩි වීමක් දියුණුවක් කියලා ඒ විදිහට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කොට වදා. ඉතින් මේ සිද්ධිය වුණාට පස්සේ සංඝයා වහන්සේලා අතර කතා කරනවා අපෝ මේ මේ තරම් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මේ තරම් ಗುಣ සම්භාරයකින් යුක්ත කෙනෙක් නේද ප්‍රඥාවෙන් අග්‍රේතන අග්‍රස්ථානයේ වැඩි වුණාට මොකද මේ තරම් නිහතමානීත්වයක් තියෙනවා නේද කියලා ලොකු සංවේගයකින් කතා කරගෙන ඉන්න අතරේ බුදු පියාණන් වහන්සේ මොකක්ද මහණෙනි මේ කතා කරන්නේ කියලා අහලා ඉතින් අන්න ඒ අවස්ථාවේ තමයි මහණෙනි ඒකේ පුදුමයක් නැහැ මේ මේ ශාරිපුත්‍ර මෙන්න මේ බං කෙනෙක් කියලා ඒ කියන්නේ මහ පොළොව හා සමාන කෙනෙක් විවිධතාව උපමා තුනකින් එතන බුදු පියාණන් වහන්සේ මහා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගේ උතුම් ගුණ මතු කරලා දෙනවා අර අපි කලින් ප්‍රකාශ කළ ගාථාවෙන් පඨවි සමෝ නෝ විරුජ්ජති ඉන්ද කීලූපමෝ තාදි සුබ්බතෝ ප්‍රාදෝව අපේතකද්දමෝ සංසාරා නභවಂತಿ තාදින පඨවි සමෝ නෝ විරුද්ධ මෙතන උපමා තුනක් තියෙනවා පඨවි පොළවහා සමාන පොළවහා සමාන වූ සිතක් ඇති ඊළඟ උපමා මොකද්ද ඉන්ද්‍ර කීලූපමෝ ඉන්ද්‍ර කීලයක් දැන් මේ කාලේ නම් ඒවා ඒ වචනේ තේරුම් ගන්න අමාරු ඇති ඉන්ද්‍ර කීලයක් කියලා කියන්නේ ඒ අතීතයේ නගර ඉදිරිපිට තියෙනවා මහ කණුවක් ඒ කණුව වැඩි හරියක් යට හොඳට මේ ස්ථිරසාර විදියට හිටවපු කණුවක්. අන්න ඉන්ද්‍ර කීලයක් වගේ. අන්න ඒ වගේ නොසෙල් වෙන ස්වභාවය. ඉන්ද්‍ර කීලක ඉන්ද්‍ර කීලයක් බඳු වූ. ඒකට මහා පොළොව හා සමාන වූ ඉන්ද්‍ර කීලයක් හා සමාන වූ. ඉන්ද්‍ර කීලූපමෝ. ඉන්ද්‍ර කීලූපමෝ තාදි සුබ්බතෝ. තාදි කියලා කියන ගුණය ඒ අෂ්ටලෝක ධර්මයෙන් අම්පා නොවන ඒ රහතන් වහන්සේලා පිළිබඳව එහෙම නැත්නම් ඒ ශ්‍රේෂ්ඨ උත්මයන් වහන්සේලා පිළිබඳව බොහෝ විට යෙදෙනවා තාදී කියන එක අෂ්ටලෝක ධර්මෙන් කම්පාණ වෙන ස්වභාවය ඒක දැක්වීමටයි තාදී කියන පදේ කියන්නේ. ඒකේ සාමාන්‍ය අදහස නම් එසේ වූ කියන එකයි. එහෙව් වෙනස් නොවන කියන. අන්න ඒ ගුණය දක්වීමටයි මේ ඉන්ද්‍ර කීල උපමාවය දන්නේ. ඉන්ද්‍ර කීලයක් බඳු නොසැලෙන අෂ්ටලෝක ධර්මය හමු වෙන නොසැලෙන සිතක් ඇති සුබ්බතෝ කියලා කියන්නේ හොඳ යහපත් පැවතුම් ඇති. අන්ද ගිහිලෝපමෝතාදි සුබ්බතෝ රහදෝව අපේත කද්දමෝ රාදෝ කියන්නේ විල. අපේතකද්දමෝ කියලා කියන්නේ මඩ ඉවත් කළ විල. මඩ ඉවත් කළ විලක් හා සමාන වූ. අන්න එබඳු ඒ පුද්ගලයා නෝ විරුද්ධති විරුද්ධ වෙන්නේ නැත. විරෝධයක්, ද්වේෂයක් ඇති කරගන්නේ නැත. සංසාරාන්න භවಂತಿ తాදීනෝ. එබඳු ඒ తాදී පුද්ගලයාට එසේ වූ පුද්ගලයාට සසර සැරිසැරීම් නැත. ඕකයි ඒ ගාථාවේ අදහස. පොළොව හා සමාන සිතක් ඇති ඉන්ද්‍රකීලය හා සමාන වූ එසේ සමාන වූ යහපත් පැවතුම් ඇති මඩ ඉවත් කළ විලක් බඳු වූ එබඳු තැනැත්තා විරෝධයක් දේශයක් ඇති කර නොගනි එබඳු තාදී පුද්ගලයාට සසර සැරිසෙනෙන්නේ නැත. ඕකයි ඒ ගාථාවේ අදහස. ඉතින් මේ උපමා තුනත් බුදු පියාණන් වහන්සේ දීපු උපමා තුනත් ඊටාම ගැඹුරුයි. මහ පොළොව ගැන දැන් අර මේ මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළ කාරණා අනුවත් හිතා ගන්න පුළුවන්. මහ පොළොව ඒ පුලුල් බව එකම අර උපේක්ෂා ගුණය එතනින් පෙන්වු කරනවා. අර උපේක්ෂාව මහ පොළොව හා සමාන සිතක්. ඊළඟට ඉන්ද්‍රකීලය අපි දැන් ප්‍රකාශ කළ ආකාරයට ස්ථිරසාර බව අෂ්ටලෝක ධර්මයෙන් කම්පාණ වෙන ස්වභාවයයි. විලක් පිළිබඳව ප්‍රකාශ කළේ දැන් විලක් අපිට බොර කරන්න පුළුවන් යට මඩ තිබෙනවා නම් මඩ ඉවත් කරලා තිබෙනවා නම් කොච්චර කూరు ගෑවත් බොර වෙන්නේ නැහැ. මේ මහා පාරමී පූර්ණ අග්‍රශ්‍රාවකයන් වහන්සේගේ සිත කොයිතරම් පිරිසිදුද කියතොත් මඩත් ඉවත් කරපු විලක් හා සමානයි. අන්න ඒ විදිහට ඒ බඳු පුද්ගලයන් යන ඒකයි මේ ප්‍රකාශ කරන්නේ බුදු පියාණන් වහන්සේ විශේෂ ගුණ සම්භාරය හකුළුල දක්වන ඒ ගාථාවෙන්. මේ ගාථාව වලත් බොහෝ දෙනා ඒ ශස්ත්‍රත්වයට ආර්ය මාර්ගඵල ආදියට පැමිණෙනවා කියලා කියවෙනවා. ඉතින් මේක තුලින් අපි බලමු මේ කථාන්තරයත් මේ ගාථාවිනුත් මේකේ සාමාන්‍ය අදහස් අනුව දැන් වටහා ගත්තා. ඒක තව ටිකක් ගැඹුරට බලමු මේ වයින් අපේ ජීවිතවලට ගන්න පුළුවන් ප්‍රයෝජන මොනවද කියලා. දැන් මේ කථාන්තරේ සඳහන් වුණා අර සාරිපුත්තු ස්වාමීන් වහන්සේට එන්න කියලා බුදු පියාණන් වහන්සේ පණිවිඩය අරිනකොට මුගලන් මහරහතන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ සංඝයා වහන්සේලා කැඳෙව්වේ එන්න එන්න සාරිපුත්තු ස්වාමීන් වහන්සේ සිංහනාදයක් කරනවා කියලා. ඉතින් සමහර විට අර සංඝයා වහන්සේලාත් එන්න ඇත්තේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ දැන් සිංහනාදය කියන එක දැන් මේ කාලේ වුණත් ඒ වචනේ තනියම කිව්වොත් කෙනෙක් හිතන්නේ මොකක්ද? මහා ආඩම්බරයෙන් මාන්නයෙන් කරන තර්ජන ගර්ජන සමූහයක් තමයි සිංහනාදය කියන්නේ. කවුරුත් දන්නවනේ සිංහයා කෑ ගහනකොට අනිත් ඔක්කොම සත්තු නිශ්ශබ්දයි. මහා ගෝර ගෝර නාඩුවක් ඒක. ඉතින් ඒ බඳු ඒ සිංහනාදයක් අහන්න බලාපොරොත්තු වෙනුයි අර සංඝයා වහන්සේලා පැමිණියේ. නමුත් අහන්න ලැබුණු සිංහනාදය කොයි විදිහේදයක්ද? දැන් ඒක හොඳට සංසන්දනය කරලා බලන්න. ලෞකික සංකල්පයේ සිංහනාදය පිළිබඳවත් අපේ ශාසනික සංකල්පය. මොකද්ද ශාසනික සංකල්පය? ඒක තමයි ඔය ඔය උපමානාවෙන් පෙන්눔 කරන්නේ. මහා පොළව හා සමාන. අර තරම් අසුචි මල මුත්‍ර කොයිව දැම්මත් ඉවස ගන්න පුළුවන් විදිහේ தත්ත්වය උපේක්ෂාව ගුණය ඒක මහා පොළව. ඊළඟට ඒ වගේම අර ඒ ධාතු හතර පිළිබඳව මහා පොළව ඒ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ඒ ධාතු හතර ආදාළ දේවල් මේ පින්නතුණින් තේරුම් ගන්නේ මහා පොළව ජලය ගින්න හුළඟ හැටියට. මේ හතරම ඒවාට මිශ්‍ර වෙන ඒවා උඩ දමන ඒවා හා සම්බන්ධ ඒවායින් හෝදන දේවල් පිළිබඳව උපේක්ෂා ඒවට හරියට හිතක් තියෙනවා කියලා හිතුවොත් අපිට කියන්න පුළුවන් මහා පුදුම උපේක්ෂාවක් තිබෙන්නේ කොයිව දැම්මත් ඉවසනවා අන්නේ හා සමාන සිතක් කියලා ඒ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ඉස්සෙල්ලා ප්‍රකාශ කළා ඊළඟට අර පිස්නා කඩ පිස්නා කඩ වගේ තමන් වහන්සේ කියලා උන්වහන්සේ ප්‍රකාශ කළා. ඒතර උපේක්ෂාවයි. මේවයින් කැළඹෙන්නේ නැති ස්වභාවයයි. ඊළඟට උක්කටම වඩා ඒ සංඝයා වහන්සේලාට විශාල සංවේගයක් ඇති වුණා කියලා කියනවා. අර සැඬවල් දරුවා පිළිබඳ උපමාව. ඒකට අග්‍රශ්‍රාවකයන් වහන්සේ තමන් වහන්සේ සැඬවල් දරුවෙකුට උපමා කරගත්තා නම් අපි කවුරු ගැනද හිතන්න තියෙන්නේ? අපි කාටද උපමා කරන්නේ? අපි කාටද උපමා කරගන්න පුළුවන්? අන්න ඒක නිසා තමයි මේ බඳු උපමා ගැන විශාල සංවේගයක් සංඝ පිරිස අතර ඇති වුණා කියලා කියනවා. ඊළඟට අනිත් ඒ වගේම එකක් තමයි අර නගරයක ඒක අපිට තේරුණා නගරයක දැන් අං කැඳුණු ගුණා ඒ උපමාව තේරුණා අපිට මේ අනිත් උපමාව මොකද්ද දැන් නගරයක දැන් කඩමණ්ඩියක නිතර දකින්න ලැබෙන දෙයක් තමයි ඔය දැන් මේ කාලේ නම් පින් ගොනා කියලා කියනවා අං කැඩිච්ච ගොනෙක් හරකෙක් නගරයේ කඩමණ්ඩියක වීදියෙන් වීදියට යනකොට ඒ ඉන්න මිනිස්සෙන්ට තමන්ගේ අං වලින්වත් පාදයෙන්වත් හිංසාවක් කරන්නේ නැහැ අන්න ඒ වගේ අං කැඩුණු ගොනෙක් වගේ මම ඊ타මත්ම නිහතමානීව මම ජීවත් වෙනවා කියන එකත් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළා. ඒ උපමාව. අන්න ඒ උපමාවෙන් විශේෂයෙන්ම අපට පේනවා මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ තුල කොයිතරම් පුදුම නිහතමානීත්වයක් තිබුණාද කියලා. තමන් වහන්සේ අර අනිත් අයට පීඩා නොකරන ස්වභාවය දැක්ුවේ නගරයක කඩමණ්ඩියක හැසිරෙන පින්ගොනෙක් වගේ. එහෙම නැත්නම් කාටවත් හිංසාවක් නොකර ඉන්න සතෙක් වගේ කියලා. ওই විදිහට ඒ උපමානාව යකින්නේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ දක්වපු කාරණා ඊළඟට අර තමන්ගේ ශරීරය පිළිබඳව පිළිකුලක් ඇති වෙන ආකාරය ඇති කරගත්තු ආකාරය එතන අර පිරිසිදුව ඉන්න කැමති හැඩ වැඩ ඇති ඉන්න කැමති ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් ශරීරයේ යම්කිසි මිනිකුණක් සර්ප ගුණක් ආදී දැම්මහම හිරිකිතයක් ඇති කර ගන්නවා වගේ මම මේ ශරීරය නිසා මම ඉතාම පිළිකුල් සහිතවයි මේ ශරීරය පරිහරණය කරන්නේ. දැන් කොයිතරම් මාන ලෝකයේ ඇති කරගෙන තියනවද මේ ශරීරය නිසා, උස්මිටිකම් නිසා, රූපය නිසා, ශක්තිය නිසා, තව නොයෙකුත් දේවල් නිසා මේවා නිසා නේද වැඩිපුරම ලෝකයා මාන්නය ඇති කරගෙන සිටින්නේ. නමුත් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ තමන් වහන්සේගේ මේ ශරීරය උපමා කරන්නේ අන්න අර බලුකුණක් හරියට තමන්ගේ උඩ බලුකුණක් දැම්මහම මිනිකුණක් දැම්මහම ඒවෙන් හිරිකිතයක් ඇති කරගන්නවා වගේ මම මගේ ශරීරය ගැන පිළිකුලක් ඇති කරගෙන ආයි වාසය කරන්නේ. ඒ වගේම අනිත් කාරණේ අර මේද හැලියක් එහෙම නැත්නම් අමු මස් හැලියක් උඩින් යටින් සිදුරු ඇති උඩින් යටින් වැగిරෙන සිදුරු ඇති අමු මස් හැලියක් වගේ මගේ ශරීරය කියලා ඒ විදිහට කය පිළිබඳව කලකිරීම පිළිකුල. ඒ හැම එකක්ම අර කායගත සතියට සම්බන්ධ කරලයි සාරිපුත්තු ස්වාමීන් වහන්සේ මේ උපමාවලින් දැක්වේ. ඒ අනුව අපිට හිතා ගන්න පුළුවන් මේ කායගත සතිය වැඩි වීම කොයිතරම් උපකාරවත් වෙනවද මේ ලෝකයා තුල තියෙන මාන්නය දුරු කිරීමට. දැන් අර භික්ෂුව අර තරම් චෝදනාවක් කළෙත් මාන්නේ නිසා. අර පිරිස අතර තමා අප්‍රකට නිසා බලාපොරොත්තු වුණා මගේ නම කියයි කියලා. දැන් බොහොම එකිනෙක ඔය සභාවකට යන්නේ යමක් කරලා මගේ නම දැන් දැන් කියවේ කියලා. ඒක නොකිය වුණොත් ඔන්න මූණ නරක් වෙනවා. ඒ වගේ තමයි අර භික්ෂුවත් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ අනිත් අයගෙන නම් කියනවා මගේ නම කියන්නේ නැහැ. ඉතින් ඒකෙනුත් නොහොඳ නෝක්කොඩුවක් ඇති කරගත්තා. ඊළඟට අර යන්තම් දැන් අර හොස්ස ළඟින් මැස්ස යන යන වගේ ඒ වගේ සමහර විට යන්තම් අර සිවුර කොනක් වැදින්නේ නැති. ඒක ලොකුවට අරගෙන ඒක මුල් කරගෙන අභූත චෝදනා බුදු පියාණන් වහන්සේ ඉදිරිපත් කළා. පමණක් නොවේ අන්තිමට මේවා දේශනා කළ ඉවරනාට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා සාරිපුත්‍ර මේ උපමා වලින් දුන්න මේ මේ ගුණස්කන්ධය ප්‍රකාශ කළාට පස්සේ බුදු පියාණන් වහන්සේ සාරිපුත්‍ර ස්වාමින් වහන්සේට අදාලා සාරිපුත්‍ර සාරිපුත්‍ර මේ හිස් පුරුෂයාගේ හිස සත්කඩකට පැරෙන්න කලින් සමාව දෙන්න කියලා. ඉතින් අර ඒ වගේම සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේත් භික්ෂුවකගෙන සමාව දෙන ආකාරයට උකුටිකෙන් ඉඳගෙන භාග්‍යතුන් වහන්සේ මම මේ භික්ෂුවට සමාව දෙනවා ඒ ආයුෂ්මතුන් වහන්සේට මගෙත් වරදක් ඇතොත් මටත් සමා කරන සීක්වා කියලා නිහතමානීව එකක් ප්‍රකාශ කළා. අන්න ඒ විදිහට එතකොට එයින් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගේ උදාර ගුණය පෙන්වන අරතරන් අභූත චෝදනාවක් කරත් ඒ කියන්නේ බොරුව මම කියන්නේ ඇත්ත කියලා එතන වාද විවාද කරන්න ගියේ නෑ. Taman වහන්සේගේ නිහතමානීත්වය තුලින් සිංහනාදයක් කළා. ඒ සිංහනාදිය දරා ගන්න බැරුව තමයි අර භික්ෂුව ඇවිල්ලා ඊළඟට බුදු පියාණන් වහන්සේ ළඟින් සමාවෙල්ලුවේ. ඉතින් බුදු පියාණන් වහන්සේත් මෙතන ප්‍රකාශ කළේ හිත සත්කඩයකට පැලෙනවා කියලා. මොකද ආර්යෝපවාදී කර්මය කියන කිතාම භයානක පාප කර්මයක්. ගුණයෙන් උතුම් ආර්යයන් වහන්සේලාට ඒ විදිහට අභූත චෝදනාවක් කිරීම තුලින් Tamanට විශාල අකුසලයක් එකතු වෙනවා. ඉතින් ඒක සමාකර ගැනීමෙන් එයින් බොහෝ දුරට ඒ අකුසලයේ කඩා ගන්න පුළුවන්. ඒක නිසා තමයි අර විචුව සමා නොකරන හිස සත්කඩකට පැනනවා කියන තරමට ඒ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා එතන. ඉතින් මෙන්න මේ උපමා ආශ්‍රයෙන් අපි හිතා ගන්න ඕන මේ ලෝකේ මාන්නය කියන එක කොයිතරම් භයානක ක්ලේශයක්ද කියලා. බොහෝ අකුසල් වලට පෙළඹෙන්නේ මේ මාන්නය නිසා හිත තුල ඇති කරගන්නවා එක්ක තමන්ගේ ශාරීරිය පිළිබඳව, තාන්න මාන ආදී පිළිබඳව නිලතල ආදිය පිළිබඳව ධර්මය පිළිබඳව මේ විදිහට මාන්න ඇති කරගෙන ඒවා මගින් ගුණයේ වටිනාකම හිලා දකිනවා. ಗುಣ මකුකමයි මෙතන තිබෙන්නේ. ගුණය මැකීම කියන එක ಗುಣ මකුකම ඊටාම බරපතල අකුසලයක්. මෙතන මේ භික්ෂුව කළෙත් ඒකයි. ඒ ಗುಣ මකුකම නිසා තමයි අර විදිහට අර සමා කරව නොගත්ත නම් සමහර විට භයානක විපාකයකට මුහුණ දෙන්න ඉඩ තිබුණා. ඒ බඳු ප්‍රවෘත්ති සඳහන් වෙනවා ධර්මයේ. දැන් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේත් සම්බන්ධම තවත් සිද්ධියක් සඳහන් වෙනවා. මේ තවත් නිදර්ශනයක් වශයෙන් කියතොත් දැන් සාරිපුත්‍ර මොග්ගල්ලාන කියන ස්වාමීන් වහන්සේලා තමයි අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා. දේවදත්ත තෙරුන් වහන්සේගේ ගෝලයක් හිටියා කෝකාලික කියලා ප්‍රධාන ගෝලයා. ඒ දවසද්දා කෝකාලික භික්ෂුව ඇවිල්ලා බුදු පියාණන් වහන්සේට මේ විදිහට අභූත චෝදනාවක් කළා. සාරිපුත්‍ර මොග්ගල්ලාන කියන මේ පාපී ඉච්ඡාවන්ට ආසාවන්ට යට වෙලයි ජීවත් වෙන්නේ කියලා බොරු චෝදනාවක් කළා. බුදු පියාණන් වහන්සේ තුන් වරක්ම කිව්වා නෑ නෑ කෝකාලික සාරිපුත්‍ර මොග්ගල්ලාන ඊටාම ප්‍රියශීලී ඊටාම හොඳයි කියලා. ඒ නමුත් තුන් සැරයක්ම කියලා මේ කෝකාලික භික්ෂුව ආපසු හැරිලා ගියා. ගිහිල්ලා වැඩි වෙලා ගියේ නෑ. ශරීරයේ ඉස්සෙල්ලා අබෑට තරම් බිබිලි හැදුනා. ඊළඟට ඒවා මුං යට තරම් විශාල වුණා. කඩලයට තරම් විශාල වුණා. ඊළඟට ඔහොම ඔහොම නෙල්ලි ගෙඩි තරම් ඒ වගේ විශාල වෙලා ගිහිල්ලා ඊළඟට අන්තිමට බෙලි ගෙඩි තරම් විශාල වෙලා පුපුරලා ඊළඟට ඒකෙම මැරිලා ගිහිල්ලා පදුම නිරේ උපන්නා කියලා කියනවා.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 සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ඉතින් මෙතනත් මේ මුසාවාදයයි ඊළඟට ඒ වගේම පරුස වචන. ඉතින් ඒකට අදාළ කොයිතරම් මේ සාමාන්‍ය අපි සුළු හැටියට සැලකන එක. ඒවට අරමුණු වෙන පුද්ගලයන් පිළිබඳවයි. ඒක අනුයි ඒ කර්මයේ බරපතලකම එන්නේ. ලෝකයේ ගුණයෙන් වැඩි සාරි උත්තමයන් වහන්සේලා පිළිබඳව ඒ විදිහේ අභූත චෝදනා එහෙම නැත්නම් කේලාම් කීම් ආදී බොරු කීම් ආදියෙන් උන්වහන්සේලාට පීඩා කිරීම තාමත්ම බරපතල අකුසලයක් කියන එකයි මේ ධර්මයේ දැක්වෙන එකට ආර්යෝපවාදී කර්මය කියලා කියනවා. ඉතින් ඔය අනුව අපට හොඳ පැත්තත් නරක පැත්තත් දෙකම පේනවා. ලෝකේ ජීවත් වීමේදී බොහෝ විට අපි අකුසල් කරගන්නේ මේ මාන්නය නිසා. ඒකට මූලිකම වෙන දේ තමයි ශරීරය, තමන්ගේ ශරීරය. ඉතින් ඒක නිසාත් හිතන්න වටිනවා කෙනෙකුට මේ කායගත සතිය කියලා බුදු පියාණන් වහන්සේ මේ අසාරු සාන්නස දක්වන මේ භාවනා ක්‍රමය තාමත්ම උපකාර වෙනවා මේ බඳු මේ කෙලෙස් සිතුවිලි මර්ධනය කර ගැනීමට. තමන්ගේ කයේ පිළිකුල් බව. මෙතන කර්මස්ථාන දෙකක් තිබෙනවා. කර්මස්ථාන වශයෙන් කල්පනා කරලා බලනකොට ඉස්සෙල්ලාම අර ධාතු කර්මස්ථානය. අපි මේ මේවා භාවනාවට අදාළ කොටස් මේකෙන් පෙරලා ගන්නවා නම් මේ කථාන්තරයෙන් එහෙම දැන් පඨවි ආපෝ තේජෝ වායෝ කියලා කියන ධාතු හතර තමයි අපි මේ පොළව වතුර ගින්න හුළඟ කියලා හඳුන්වන්නේ. ඉතින් ඒවා පිළිබඳ උපමා වලින් පෙන්눔 කරන්නේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ නිතර මේ මගේ ශරීරය මේවයින් හැදිලා තිබෙන්නේ. ඒක නිසා මේ මහා පොළවේ පිටත තිබෙන පටවි ධාතුවයි ශරීරයේ තිබෙන පටවි ධාතුව එකයි. ඒත් වශයෙන් මේ ධාතු කර්මස්ථානයේ භාවනා විදි දක්වන්නේත් එහෙම එකක්. මේ ශරීරය තුල තිබෙන පටවි ධාතුව. ඒකට නිදසුන් හැටියට දක්වනා කෙස් ලොම් නිය දත් ආදී ඔය ඝන කොටස් ශරීරයේ කොටස් 20ක් දැන් දෙතිස් කුණප කොටාස මේ පින්නතුන් දන්නවා ඇති. එයින් 20ක්ම මේ පටවි ධාතුව නියෝජනය කරනවා පෙන්눔 කරනවා මේ ඝන තද දේවල්. ඉතින් කෙස්ලොම් නියදත් ඇටමස් ආදිය ඊළඟට ආපෝ ධාතුව කියලා කියන්නේ ජලය. ඉතිරි කොටස් 12 ජලයට අදාළයි. ලේ සරව මල මුත්‍රා ආදී කියලා ආදී ඒවා ජලය වැඩිපුර මේ ආපෝ ධාතුව. ඉතින් ඔහෙම බලනකොට පඨවි ආපෝ කියන ධාතු දෙකයි ඊළඟට තේජෝ ධාතුව කියලා කියන්නේ ශරීරය තුල අපිට ඔය උණ ගැන්නා කියලා කියන ඒ ශාරීරියේ උෂ්ණ ස්වභාවයක් ඇති කරන ඊළාට ආහාර පාන පැසවන උෂ්ණය ඒවා තේජෝ ධාතුව ශාරීරිය තුල තිබෙන තේජෝ ධාතුව. ඉතින් ඒ බාහිරව තිබෙන තේජෝ ධාතුව මේවට උපමා දෙන්න ඕනේ මේ පින්නතුන් දන්නවා ගින්න කියන එක බාහිර ලෝකයේ තිබෙන තමන්ගේ ලිපේ තියෙන ගින්නත් අනිත් මේ ඔක්කොම ඒ තමයි බාහිර ලෝකයේ තිබෙන ගින්න. මේ ශාරීරිය තුලෙත් ඒ වගේම ගිනි ගොඩක් තියෙනවා. මේක කුස ගින්න කියන එක කවුරුත් දන්නවා. දරා ගන්න බැරි කුසගින්න ඊළඟට උණ ගනහම ඒක තේජෝ ධාතුව. ඉතින් අර ලෝකයේ කවදත් හැම ඇතුළතත් පිටතත් තිබෙන්නේ ඔන්න ඔය ධාතු හතර විතරයි. තේජෝ ධාතුව. ආධ්‍යාත්මික තේජෝ ධාතුව, බාහිර තේජෝ ධාතුව. ওই විදිහට ධර්මයේ මේවා තේරුම් කරන්නේ. ඇතුළත තිබෙන තේජෝ ධාතුවයි පිටත තිබෙන තේජෝ ධාතුව. මේක තේජෝ ධාතු වශයෙන්නේ ධාතු වශයෙන් බලනකොට දෙකම එකයි. නමුත් අපි මේ ඇතුළත තියෙන එක තදින් ගන්නවා. ඒ වගේම දැන් වායෝ ධාතුවත් එහෙමයි. ඒකත් මේ ශරීරයේ අපි ඔය වාතාබාධ කියලා කියන්නේ ඊළඟට ශරීරයේ ක්‍රියාකාරීත්වයට උපකාර වන වායෝ ධාතුව ශරීරයේ උඩහට පහළට යනවා විශේෂයෙන්ම ආශ්වාස ප්‍රශ්වාසය. හුස්ම ගැනීම. එපමණක් නොවේ ශරීරයේ ක්‍රියාකාරීත්වයට උපකාර වෙන දේ තමයි වායෝ ධාතුව. ඉතින් ওই ධාතු හතරක මිටියක් තමයි අපි මේ ශරීරය කියලා කියන්නේ. මේක නිතර මෙනෙහි කරනකොට කෙනෙක් මෙනෙහි කරන්නේ කොහොමද? මේ ශරීරයේ තිබෙන ධාතු වලට නිදසුන් කීපයක් ගන්නවා. ඔක්කොම නොකියුවත් කෙස්ලම් නියදත් ආදී මේ මේක මේ ශරීරයේ තිබෙන පටවි ධාතුවයි. ඊනාට කෙල සොටු ලේස් මුත්‍රා ආදී දේවල් ඒවා ආපෝ ධාතුවයි. ඉතින් ඒකයි බාහිර ආපෝ ධාතුවයි දෙකම එකයි. තේජෝ ධාතුව පිළිබඳවත් එහෙම ඇතුළත තිබෙන තේජෝ ධාතුවත් බාහිරව තිබෙන තේජෝ ධාතුවත් ඇතුළත තිබෙන වායෝ ධාතුවත් පිටත තිබෙන වායෝ ධාතුවත් එහෙම බලලා යම් කිසි අවස්ථාවක් එනවා හිත ඒ පැත්තට නැඹුරු කරනකොට තමන්ගේ ශාරීරිය පිළිබඳව අන්න අර විදිය. පුදුම විදිය උපේක්ෂාවක් ඇති වෙනවා. මේ ධාතු කර්මස්ථානය තුලින් බොහෝ විට කෙනෙක් මේ නිවන් දකින්නේ අර උපේක්ෂා ශක්තියෙන්. ඉබේම හිතේ ලොකු උපේක්ෂාවක් කියලා කියන්නේ නොවෙනස් බවක්. ඒ කොයි එකත් එකයි කියලා ඒ විදිහට ගන්න ස්වභාවයක් එනවා. අර සරියුත් ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළ ආකාරයට පිරිසුදු අපිරිසුදු ඒ විදිහේ බෙහෙදයක් නොකොට එහෙම ගන්න පුළුවන් තත්වයකට හිත ගේන්න පුළුවන් ඔය ධාතු කර්මස්ථානය තුලින්. ඒ වගේම උපකාර වෙන අර්මාන්‍ය බිඳින්න පිළිකුල පිළිබඳව. පිළිකුල් කියන වචනයම පිළිකුල් බොහෝ දෙනාට පිළිකුල් භාවනාවත් ඒ වගේම පිළිකුල් සමහරව අහනවා ගිහියන්ට හොඳට පිළිකුල් භාවනාව කියලා ගිහියෝ පැවිදියෝ ඒවා මේ විදිහට මේ අපායට යන තරම් මාන ආදී ඒ කෙලෙස් නැති කරගන්න ඕන නම් ඉතින් ඒකත් මේ සරුවචනාංශයේ දේශනාව අනුසාරයෙන් අපිට හිතා ගන්න පුළුවන් අපේ ශාරීරියේ යථා ස්වභාවය මේක නැති දෙයක් ඇති හැටියට පෙන්눔 කරන එක නෙමෙයි බුදු පියාණන් වහන්සේ ලෝකයාට පෙන්눔 කරන්නේ යථා භූත ඥානය. ඇත්ත ඇති හැටියට ප්‍රකාශ ඇත්ත ඇති හැටියට ප්‍රකාශ කරනකොට නැත්තට කැමැත්තා මේ ඇත්ත ගැන කලකිරෙනවා. ඇත්ත කියන එක ගැනත් කලකිරෙනවා. ඒක ලෝක ස්වභාවය. නමුත් නුවණැත්ත කල්පනා කරන්න ඕන අපි පැත්ත ගියත් තමක් නෑ මේ ඇත්ත. ආයකට අපි තැන දෙන්න ඕන. අන්න ඒ විදිහට කල්පනා කරලා දැන් මෙතෙන්දී මේ පිළිකුල් ස්වභාවය ශාරීරික පිළිකුල් ස්වභාවය නිතර මෙනෙහි කිරීම තුලින් කෙනෙකුට සංසිඳවා ගන්න පුළුවන් අර උස්මිටිකම් ලස්සනාව ලස්සනකම් ශක්තිමන්ත දුබලකම් ආදී පිළිබඳව ලෝකයා තුල ඇති කරගෙන තිබෙන මේ මට්ටම් මාන්න ඒවා නිසාම තමයි දැන් ඉතින් එහෙම බැලුවොත් කෙනෙකුට හිතන්න පුළුවන් අපිට එතකොට තරංගයකට ඇතුල් වෙන්නත් බෑ නේද කියලා ලෝකයා කරන්නේම තරංග කිරිල්ල තමයි ඔය ඔක්කොම තරඟ අන්තිමට කෙලවර වෙන්නේ කොතනින්ද කියන එක මේ පින්නතුන් දන්නවා. ඒ නිසා ඒව නෙවෙයි හිතන්න තියෙන්නේ ලෞකික වටිනාකම් නෙවෙයි මේ සංසාරමේ භයානක සංසාරයෙන් මිදීමයි. අර වගේ මාන්න වගේ කෙලෙසයක් පවා අපි ඒ තරම් ගණන් ගන්න නැති නැති එකකින් අර භික්ෂුව හිස සත් කඩකට පැනෙන තරම් විදිය අකුසලයක් කරා නම් මේ කොයි තරම් භයානකද කියලා අපිට හිතා ගන්න පුළුවන්. ඒවාට ප්‍රතිකර්ම තමයි අර සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගේ දේශනාවෙන් පෙන්වු කරන්නේ කායගත සතිය. කායගත සතිය කියලා කියන්නේ කය අනුවගේ සිහිය. කය අනුව සිහිය නොගිය නිසා තමයි අපිට මේ කයේ தත්ත්වය නොපෙනෙන්නේ. කයේ தත්ත්වය නොපෙනෙන පමණක් නෙවෙයි අපේ කයේ தත්ත්වය වසා ගන්නවා. සාමාන්‍ය ශිෂ්ට සමාජයක ඉන්න ඕන නිසා අපි මේ ඇඳුම් පැළඳුම් අඳින බව ඇත්ත. නමුත් ඊටත් වැඩිය යමක් බොහෝ දෙනා කරනවා. ඇතුවට වැඩිය පෙන්눔 කරනවා. ඒක විශේෂයෙන් දන්නවනේ මේ කවුරුත් මේ වඩා ශෝභමාන කරගන්න සමහරු මුළු දවසම ගෙවන්නේ මේ ශාරීරිය ශෝභමාන කරගන්න. සමහරු මුළු දවසම ගෙවන්නේ මේ ශාරීරිය ශක්තිමන්ත කරගන්න. ලෝකයේ තිබෙන හොඳම ආහාර ද්‍රව්‍ය යොදලා මේ ශරීරය ශක්තිමත් කරගන්න. ඉතින් ඒ විදිහට මේ ශරීරය නිසායි බොහෝ දෙනා මාන්නය ඇති කරගන්නේ. තවත් දේවල් තිබෙනවා. ඒක නිසා අපි නිතර කල්පනා කරන්න ඕන මේ ශරීරය කියලා කියන්නේ කුණප ගොඩක්. ඒක කවුරුත් නුවණින් කල්පනා කරනවා නම් මේක හංගන්න දෙයක් නැහැ. ඉතින් ඊටාත්ම අසුචි මේ අසුචි ගොඩක් වගේ දෙයක්. ඒක තමයි අර සරි සාන්හන්සි ප්‍රකාශ කළේ මේක ඊටාත්ම අර පිළිකුල් කටයුතු බලුකුණක් මිනිකුණක් වගේ එහෙම නැත්නම් මේදමස් හැලියක් වගේ දෙයක්ද කියලා. අන්න ඒ විදිහට කල්පනා කරනකොටත් අර කෙලෙස් මට්ටම් යනවා එක්තරා සමානාත්මතාවක්, උපේක්ෂාවක් ලෝකයා පිළිබඳව. ලෝකයේ පිළිබඳව සිද්ධාම තමන්ගේ ජීවිතවලට එන දේවල් පිළිබඳව අන්න ඒ තුලින් තමයි කෙනෙකුන් අර අෂ්ටලෝක ධර්මයේ කම්පාණ වෙන තරම් ඒ ප්‍රබල හිතක් ප්‍රඥාව තුලින් මතු කරගන්නේ. මෙතන විශේෂයෙන්ම භාවනා යෝගියට මේ දේශනාව මේ කථාන්තරය ආශ්‍රයෙන් ගන්න පුළුවන් අර ධාතු කර්මස්ථානයේ අගය ධාතු කර්මස්ථානයේ විශේෂයෙන්ම නුවණ දියුණු කළ පුද්ගලයින්ට විශේෂ වෙනවා කියලා ප්‍රකාශ. ඒයට සුදුසුයි කියලා. මොකද ඒක ඊටාම සරලයි. ඒක පැත්තකින් බලනකොට සරලයි. කාරණියත් ඇත්තයි. මේ ශාරීරිය සකස් වෙලා තියෙන ධාතු හතරෙන්. බාහිර ලෝකයේ තිබෙන්නේ මේ ධාතු හතර. ඉතින් මෙතන මේ මං ඇති කරගෙන තියෙන වෙනස ඒක මෝහය නිසා, මාන්නය නිසා, මෝඩකම නිසා, අවිද්‍යාව නිසා ඇති කරගත්තු දෙයක්. කියලා ඒක අර යථා ස්වභාවයට හැදකීමයි. පිළිකුල පිළිබඳවත් ඒ කියන්නේ පිළිකුලෙත් ඇතුළත තියෙන ස්වභාවය ගැන Taman නිතර මෙනෙහි කරන්න ඕනේ. යථා භූත මේක ඇත්ත ඇති ඇති හැටියට. ඉතින් අර බුදු පියාණන් වහන්සේත් ප්‍රකාශ කරන්නේ ලෝකයා තුල තිබෙන නිතරම ප්‍රකාශ කරනවා මේ විපල්ලාස කියලා විපරීත අදහස් හතරක් තිබෙනවා. මුළුමාත් සංසාරයෙන් මිදීම පහසුවෙන් දක්වන්න පුළුවන් මේ ධර්ම කාරණා වශයෙන් දක්වනවා නම් විපරීත අදහස් හතරකින් මිදීමයි. අනිත්‍ය පිළිබඳව නිත්‍ය සංඥාව ලෝකයා තුල තිබෙනවා. අසුභය පිළිබඳව සුභ සංඥාව ලෝකයා තුල තිබෙනවා. දුක පිළිබඳව සැප සංඥාව ලෝකයා තුල තිබෙනවා. අනාත්ම වූ දේ පිළිබඳව තමන්ගේ නොවන දේ පිළිබඳව ආත්ම සංඥාව ලෝකය තුල තිබෙනවා. මේ විපරීත අදහස් හතර කඩන්න නිතරම හිතට දාන්න ඕන ලෝකයේ අනිත්‍ය අනිත්‍යතාව නිතර මෙනෙහි කරන්න ඕන. නිත්‍ය සංඥා මේ ශාරීරිය මුල් කරගෙනත් බොහෝ දෙනා මේ නිත්‍ය ස්වභාවයක් ඇති කරන කවදාවත් තමන් අමරණීය කියලා හිතා ගන්න. මැරෙන්නේ නැහැ කියලා හිතා ගන්න. මේක ගෙවීම් වේගය පේන්නේ නැහැ. සාමාන්‍ය පියවි ඇසට පේන්නේත් නැහැ. හිතට වැටෙන්නේත් නැහැ. ඒ වෙනුවට මේක ඝන සංඥාවෙන් එකක් හැටියට අරගෙන මම මම කියලා ව්‍යවහාර කරනවා. නමුත් මේක අනිත්‍යයි. ඒ වගේම තමයි මේකේ අසුබ ස්වභාවය. අසුබ කියලා කියන්නේ මේක අවලස්සන පිළිකුල් සහගත ස්වභාවය. ඒක තමන් ඒ දිහා බලන්නේත් නැහැ. ඒ පමණක් නෙවෙයි ඒක ලෝකයාත්‍රවට්ටන්න ඒ අසුබ ස්වභාවය වසා ගන්නයි මුළු ජීවිතේම ගත කරන්නේ. නමුත් ඒක හංගන්න බැරි අවස්ථාවලුත් එනවා. ඉතින් ওই විදිහට ලෝකයේ අසුබ සංඥා, සුබ සංඥාව ඉවත් කිරීමට අසුබ සංඥාව උපකාර වෙනවා. අසුබය වැඩි ඊළඟට ලෝකයේ දුක් සාමාන්‍ය සංසාර මේ ජීවිතයේ ඇති දුක් ස්වභාවය. ඒකත් නිතර මෙනෙහි කරන්න ඕන. මේක සැපය කියලා අල්ලගෙන ඉන්න තාක් තමයි සංසාරේ ගමන් කරන්නේ. අනාත්ම සංඥාව ඇති කර ගන්න ඕන මම මේ මාගේ කියලා තමන්ගේ වශයෙන් පවත්වන්න බැරි එක. මේ සමන්ගේ ශරීරයත් අනිකුත් තමන් මම මේ මාගේ කියලා කියන දේවලුත් අත් වශයෙන් ඒවා මගේ නෙවෙයි මේ මුලාවක් පමණයි මම මේ මාගේ කියලා සම්මත කරගෙන මේ ඉන්නේ. ඒක ඒ අතහ තත්ත්වය Taman අවබෝධ කරගන්න ඕන. ඒක තුලින් තමයි අන්තිම කිසි කෙනෙකුට විමුක්තියක් සැනසීමක් ඇති කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ විදිහට මේ සූත්‍ර දේශනාව ආශ්‍රයෙන් අපට කාරණා රාශියක් මේ දිනදා ජීවිතේ Tamanගේ දිවි පැවැතුම් වලදී පැන නගින ගැටලු මර්ධනය කර ගන්නට උපකාර වෙන විශේෂයෙන් අපි අර ප්‍රකාශ කළ මාන්නය පිළිබඳ කතාව ඒ කියන්නේ නිහතමානීත්වය බොහොම අවස්ථාවල අපිට සිද්ධ වෙනවා. මාන්නය රැකගන්න කියලා සමහර කෙනෙක් මේ මාන්නය සඳහා භයානක අකුසල් කරනවා ප්‍රාණඝාත ආදී දැන් බොහෝ වේදනා එක වචනයක් වැරදුනේ හැටිය. ඒ ඇති ඊළඟට මිනි මැරුම් ආදියකට යන්න. ඒ බඳු ඒ භයානක තත්ත්වවලට එහෙම නැත්නම් කලකෝලාහල කරගන්න. ඒ බඳු අවස්ථාවල අන්න සාරිපුත්තු ස්වාමීන් වහන්සේ ගැන සිහිපත් කරගන්න වටිනවා. එතකොට අපේ හිත් සාරිපුත්තු ස්වාමීන් වහන්සේ අරම උපමා වලින් ගත්තනම් අපි කාටද උපමා කරගන්නේ කියලා. ඉතින් ඒ විදිහට මාන්නය පිළිබඳව ඒ වගේම අනිත් පැත්ත තමයි මේ එදිනදා ජීවිතය ගත කිරීමේදී මේවා අමර්ථණය කර ගන්නට උපකාර වෙන දේ තමයි කායගත සති භාවනාව. කය අනුව ගිය සිහිය නිතර සිහිපත් කර ගන්නට ඕන මේවට වියදම් යන දේවල් නොවේ. ඒ නිසි උපදෙස් ලබාගෙන නිතර එදිනදා ජීවිතය අර අනවශ්‍ය සිතිවිලි වලට යන හිත යොදන්න ඕන මේ තමන්ගේ කයේ ස්වභාවයත් ජීවිතයේ ස්වභාවයත් වටහා ගැනීමට. ඒ තුලින් තමයි කෙනෙකුට යම්කිසි දවසක අර සංසාරාන භවන්තිතාදීනෝ සැරි සැරීම් සසර සැරි සැරීම් මේ සංසාරය කියන එක මහා භයානක දෙයක්. මොකද මේ සංසාරේ මේ පැවැත්ම මේ පැවැත්මට උපකාර වෙන්නේ කර්මයි. කුසල් හෝ අකුසල් හෝ මේ කරන කර්ම තුලින් අපි ඇති කරගන්න යම්කිසි චිත්ත වේග රාශියක්. ඒවා විපාක දෙන ස්වභාවයක් තිබෙනවා ධර්මතාව වශයෙන්. ති කරන ඊටාම සුළු මොහොතක ඇති කරන කර්මයක තියෙන මහා බල සම්පන්න විපාක ශක්තිය. ඒ විපාක ශක්තිය තුලින් මේ පඨවි ආපෝ තේජෝ ආයෝ කියන ධාතු හතර උපකාර කරගෙන ශරීර කූඩු මැවෙනවා. ඒ භවවල. ඒකයි මේ ධර්මතාව ලෝකේ සංසාරය කියලා කියන්නේ ඒකයි. අපි මේ සිත් තුලින් ඇති කරගන්න යම්කිසි ශක්ති විශේෂයක් ඒකට තමයි කර්මය කියලා කියන්නේ. චේතනාහම් භික්කවේ කම්මං වදාන් කියලා බුදු පියාණන් වහන්සේ මේ ප්‍රකාශ කළ ආකාරයට අපේ චේතනාවයි. ඒ හිතේ තියෙන යම්කිසි ශක්තියක් ඒවා කෙලෙස් වලට නතු වෙලා ඇති කරගන්න බලවේග තුලින් යන්නේ අපාය ආදී අපාය නිරය තිරිසන් යෝනි ප්‍රේත අසුර යෝනි ආදී කියන මේ හතර අපායට ඇදිලා යනවා. ඒවා කුසල් පැත්තට හැරුණා පින් කියලා කියන ඒවා. ඒවා කරත් සමහර විට දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක වල ගිහිලා කල්ප ගණන් ඒත් ඉන්නවා. ඉතින් ඇත්ත වශයෙන් කියන්නේ මේ මධ්‍යම ප්‍රතිපදාව කියලා කියන්නේ අකුසල් වල ශක්තිය බිඳින්න අපි කුසල් එහෙම නැත්නම් පින් ආදිය රැස් කරනවා. නමුත් එතනින් ඉවර වෙන්නේ නෑ වැඩේ. සංසාරයෙන් මිදීමට නම් මේ හැම එකකටම හේතු වෙන මේ සිතේ තිබෙන අර කර්ම ඇති කරන ශක්තිය ඒක බිඳින්න ඕන. සංස්කාර කියලා කියන එකට සංස්කාර හිතෙන් ඇති කරන යම්කිසි හිතේ ශක්ති විශේෂයක් තිබෙනවා නැවත භවයක් මවන. කර්ම විපාක මවන. ඒ ශක්තිය බිඳින්න ඕන. ඒකටයි විදර්ශනා භාවනාව උපකාර වෙන්නේ. ඒක නිසා දැන් ඒ බුදු පියාණන් වහන්සේ දක්වාපු මේ මධ්‍යම ප්‍රතිපදාව කියන එක පින් දහම් ආදී ඉවත් කරන එකක් නෙවෙයි. නමුත් ඒවත් ඉක්මවල යනවා. පින්දහම් කියලා අපි ලෝකයා සම්මත කරගෙන දේවල් ඔය දානමාන ආදියෙන් අපි කරගන්න ඒවා ඒවා උපකාර කරගන්නවා අර අකුසලයට දුවන හිත කුසල් පැත්තට නැඹුරු කරගන්න. නමුත් එතනින් නවතින්නේ අන්තිමට එන්නේ මොකද්ද? මේ මුළු මහත් පංචස්කන්ධය ගැනම කලකිරිල්ලක් ඇති කරගන්න ඕන. රූපස්කන්ධය මෙහෙමයි. මේ රූප ගොඩ රූප ගොඩ ආශ්‍රයෙන් පවතින වේදනාත් මේවයි අනිත්‍යයි. අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. වේදනාව අනු යන සංඥාවයි. හැඳිනීම් ඊළඟට ඒවා තුලින් ඇති කරගන්න සංස්කාර කියලා ඇති කරගන්න මේ චිත්ත ශක්තිය මේ ප්‍රාර්ථනා ආදී හැම එකක්ම මේ හැම එකකම තියෙනවා අනාත්ම ස්වභාවයක් ඊළඟට මේ හිත අපේ මගේ හිතේ කියලා කියන හිත ඔය හැම එකක්ම ගැඹුරින් විදර්ශනා භාවනාව තුලින් කෙනෙක් යම්කිසි අවස්ථාවක අවබෝධ කරා නම් අන්න ඒ බඳු අවස්ථාවක තමයි අර නිවන් ප්‍රත්‍යක්ෂ වෙන්නේ කෙනෙකුට නිවන කියලා කියන්නේ නිවීමයි මේ නිවනේ නිවීම ලබා ගන්න නම් මේ දැවීම නැත කරන්න ඕන ලෝකයා තුල තිබෙන දැවීමයි ඊළඟට අනිත් පැත්තකින් කියනවා නම් ලෝකයා පතන්නේ හැමතිස්සෙම පැවැත්මයි. නමුත් බුදු පියාණන් වහන්සේ දක්වනවා පැවැත්ම කොතනක හෝ වේවා. දැන් 아무තු සැකයක් නැහැ. නිරය ආදී තැන්වල, പ്രേත ලෝකවල, තිරිසන් ලෝකවල ඇති දුක කෙනෙකුට ධර්මානුකූලව හරි මේ Taman දකින දේවලින් හරි ඒක දුක් බව තේරෙනවා. නමුත් බොහෝ දෙනා මේ දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක ගැන ලොකුවට හිතනවා. නමුත් ඒවත් සදාකාලික නැහැ. ඒ පැවැත්ම එහින් පිටින්ම දුකක්. මොකද පැවැත්ම තුල තිබෙන්නේ මේ හිතත් එක්ක හිතේ ඇතිවන දේවල් වලට ඒවයි විපාක වශයෙන් මතුවෙන සංසාරේ කළ දේවල් වල විපාක වාර හැටියට. ඔයා බින්ද බින්ද ඉන්න කෙලවරක් නෑ මේකේ. ඒක නිසා මේක විදර්ශනා වශයෙන් මේකේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය මේකේ හිස් බව බුදු පියාණන් වහන්සේ අන්තිම දක්වනවා මේකේ හිම්පිටින්ම ශූන්‍ය හිස් ස්වභාවයක් මෙතන තිබෙන්නේ මුලාව නිසා අවිද්‍යාව නිසා මේ පැවැත්ම ලෝකයක් දැඩිව අල්ල ගන්නවා. නියම සැනසීම නම් නැවැත්මයි. මේ සංසාරයේ නැවැත්මයි. ඒකයි සංසාරහන භවන්තිතාදීනෝ. සැරි සැරියෙන් නැත. කොයිතරම් දීර්ඝ කාලයක් මේ සංසාරයේ ගත කරනාද කියන බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ මේ අනමතග්ගෝයන්. සංසාර වට්ටෝ මේ සංසාරයේ මේ ගමනේ මේකේ මුල් කෙලවරක් පේන්නේ නැහැ. ඒ තරම් දීර්ඝ කාලයක් විවිධ ಜಾතිවල උත්පත්ති ලැබමින් මේ සසර ගිහිල්ලා තියෙනවා. මොකද ඒකට හේතුව තණ්හාව. සංසිඳවා ගන්න බැරි ආසාවල්. ඉතින් මේ ආසාවල් ඒ එකක් සංසිඳ වෙනකොට තව 1000ක් මතුවෙලා එනවා. මේවා යථා ස්වභාවය ප්‍රඥාවෙන් දකින තාක් කියන්නේ තණ්හාව කියලා කියන්නේ අල්ලා ගැනීමට එකතු කර ගැනීමට තියෙන ආසාව. මේක තුල තිබෙන අවිද්‍යාවක් බව වැටහෙන්නේ මේ එකක්වත් Tamange වශයෙන් පවතින්නේ නැහැ. තමන්ගේ ශරීරයත් මේවා ගෙවි ගෙවි යන හැටි දකින්න ඕන. ඇතිවීම නැතිවීම දෙක දකින්න ඕන. ඇතිවීම වේගයට වඩා වේගෙන් මේ නැතිවීම ලෝකයේ සිද්ධ වෙනවා. අන්න ඒ විදිහට විදර්ශනා නුවණ මතු කරගන්න පුළුවන් වෙන්නේ ওই කායගත සති ආදී භාවනාවකින් සිත තැන්පත් වෙන සිතට, සමාධියෙන් තැන්පත් වෙන සිතට, මේ ශරීර රූපය පිළිබඳව වේදනාවන් පිළිබඳව ඒවායේ අනිත්‍ය ස්වභාවය වැටහෙනවා. ඒ අනිත්‍යතාවමත් සමහර විට දක්වනවා අනිත්‍ය සංඥාමත් මේ මාන්නීය බිඳීමට උපකාර වෙනවා කියලා. මම මේ මාගේ කියලා ඒ දැඩිව ගැනීම යම් ප්‍රමාණයකට අඩු වෙනවනම් ඒ ප්‍රමාණයට මාන්න ආදී කෙලෙස් අඩු වෙනවා. ඉතින් ඒ විදිහට අනිත්‍ය ස්වභාවය ඊළඟට මේ පැවැත්මේ ඇති දුක් ස්වභාවය ඒව ගැන නිතර මෙනෙහි කරනකොට ඒ තුලින් අර විදර්ශනා ඥාන වැඩෙනවා. අවසානයේ කල්පනා කරන්න ඕනේ මේ එකක්වත් මේ ලෝකයා මම මාගේ කියලා ගත්තත් මෙතන සත්‍යතාවක් නේ. ඒක තමා ප්‍රත්‍යක්ෂයෙන්ම දකින්න ඕනේ. එකක්වත් තමන්ගේ වශයෙන් පවත්ව ගන්න බැරි නම් මේකට මම මාගේ කියලා කීම මුලාවක් බව. ඔය ත්‍රිලක්ෂණය තුලින් තමයි කෙනෙකුන් ඒක ප්‍රත්‍යක්ෂ කරගත්තු අවස්ථාවේ තමයි මාර්ගඵල අවබෝධයම ලබන්නේ. ඉතින් මේ හැම එකකින්ම අපි තේරුම් ගන්න ඕන අපි මේ කලේ මොකක්ද? ඒ ප්‍රධාන වශයෙන්ම සාරිපුත්‍ර මහා ස්වාමින් වහන්සේගේ ගුණ ගඟෙන් පෑන් දෝතක් අපි අරගෙන අපේ ජීවිත සරු කරගන්න ඒවයින් ආදර්ශ වශයෙන් ගත්තා. ඊළඟට අපි කල්පනා කරන්න ඕනේ සරියුත් ස්වාමීන් වහන්සේගේ ශක්තිය. ඒ උතුම් ගුණ සම්භාරයට හේතු වුණේ අන්න අර කියාපු කායගත සති භාවනාව හොඳින් වැඩි වීමයි. ඒක නිසා අපිත් මේ මාර්ගය යන්න අදිෂ්ඨාන කරගන්න ඕනේ. දැන් මේ පින්නතුන්ට ඒ වගේම එදිනදා ශීලය පිළිබඳව ඉතිනා ගන්න ඔය ශික්ෂාපදයේ ඇති වටිනාකම මෙන් පේනවා. දැන් අර මුසාවාදෙන් බොරු කීමෙන් දැන් ප්‍රාණඝාතයෙන් හොරකම් කිරීමෙන් ආදීන් ඒ වැලකීම වගේම බොරු කීම, කේලාම් කීම, පරුස වචන කීම, නිෂ්ඵල වචන දෙදී මේ හැම එකකින්ම කරන්නේ බරපතල ඒවා යම්කිසි අකුසල් ශක්තියක් ඇති කර ගන්නවා. ඒවාට අරමුණු වන පුද්ගලයින් ගේ ಗುಣමහන් තත්ත්වය අනුව ඒ කුසලයේ හෝ අකුසලයේ කො බැරෑරුම් වෙනවා, කො ලිහිල් වෙනවා. ලෝකයේ අපි උසස් හැටියට එහෙම නැත්නම් ලෝකයාට ශාන්තියක් ගෙන දෙන බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා ආර්ය උත්තමයන් වහන්සේලා ආදීන් එක පැත්තකින් ලෝකයාට විශාල ශාන්තියක්. නමුත් පව් කරන පුද්ගලයාට ඒක ඊටාම ඉක්මනින්ම නිරයට යන්න මාර්ගයක්. ඒ නිරයට යන්න මාර්ගයක් කියන්නේ අන්න අර හිත දූෂ්‍ය කරගත්තොත්. මම දැන් කෝකාලික කතාව අපි නිදර්ශනයක් හැටියට දැක්ුවා. හිත දූෂ්‍ය කරගත්තොත්, වැරදි වචනයක් පාවිච්චි කළොත්, දැන දැන බොරුවක් කියලා එහෙම නැත්නම් හේලමක් කියලා ඒ ආදී වශයෙන් මේ ගුණයට නිග්‍රහ කළොත් ඒක භයානක විපාක දෙන එකක්. කියන්නේක නිසා සංසාරය කියන්නේ ඊටාම පුදුම විදියේ භයානක තත්වයක්. මේ සසරේ ඉන්න තා නොයිකුත් හේතුන් නිසා, කෙලෙස් වලට වසඟ වීම නිසා, මෝහය නිසා, මෝඩකම නිසා, ආසාවන් නිසා නොයිකුත් විදියේ කර්ම කරමින් දීර්ඝ කාලයක් අපි මේ සංසාරේ ගෙවලා තිබෙනවා. ඉතින් කියන කිසිම කෙනෙකුට සංසාරයේ ඉන්න කිසිම සත්වෙකුට ඇත්ත වශයෙන් මාන්නයක් ඇති කරගන්න හේතුවක් නැහැ. මොකද සමහර කෙනෙක් මේ ඉන්න තිරිසන් සතුන් තත්වයක් මේ පසුගිය සමහර පසුගිය ආත්මවලත් ඉන්න පුළුවන් ඊළඟ പ്രേත තත්වයේ ඉන්න පුළුවන්. ඉතින් මේ මම කලාතුරකින් ලැබිච්ච දෙයක් තමයි මනුෂ්‍යාත්ම භාවය කියලා කියන්නේ. ඒකෙත් මේ ලැබිලා තිබෙන්නේ මේ ශාරීරික කූඩුව මේකෙත් අර විදිහට මාන්නයක් ඇති කරගන්න දෙයක් නෙවෙයි. අමුමස් සැලියක් එහෙම නැත්නම් කුණපයක් වගේ දෙයක්. ඒබඳු දේවල් ගැන අපි නිතර කල්පනා කරනවා නම් ඒක ලෝකයාට කීම නෙවෙයි තම තමන් නිතර මෙනෙහි කරනවා නම් අන්න හිත ධර්මයට නැඹුරු වෙනවා නිවනට නැඹුරු වෙනවා මේ සංසාරයෙන් මිදීම. ඒකට උපකාර වෙන මාර්ගයයි බුදු පියාණන් වහන්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගය හැටියට දක්වලා තිබෙන්නේ. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මාදිට්ඨිය කියලා කියන්නේ ওই ටිකයි ඇත්ත වශයෙන්ම මේ ලෝකයේ යථා ස්වභාවය. මුළු මහත් පැවැත්මම දුකක් කියලා කියන එක. මේක යට තිබෙන්නේ තණ්හාවය. මේ තණ්හාව යම් අවස්ථාවක සංසිඳවා ගත්තොත් අන්නේ අවස්ථාවේ අර තමන්ට විශාල සැනසීමක් ශාන්තියක් මේ ජීවිතේදීම ලබා ගන්න පුළුවන් බවක් ඊළඟට ඒකට උපකාර වෙන එක තමයි මේ අංග 8කින් යුක්ත මාර්ගයේ ගමන් කිරීම ඒ සම්මාදිට්ඨි හරි දැක්ම හරි දැක්ම කෙනෙක් තුල ඇති වුණා නම් ඒ හරි දැක්ම ඇති වුණු පුද්ගලයා තුල ඒක නිසාම අර හරි සිතුම් පැතුම් ඇති වෙනවා දේශය නරක දේවල් කියලා මෛත්‍රිය වඩන්න පටන් ගන්නවා හිංසාව නරකය කියලා අවිහිංසාව ඊළඟට ගිහිගෙන් නික්මී පැවිදි වීම අපහැරීම ඒකේ වටිනාකම නෙක්ඛම් නෙක්ඛම්ම අව්‍යාපාද අවිහිංසාව කියලා කියන මේ හොඳ සිතුම් පැතුම් ඒ හොඳ සිතුම් පැතුම් ඇති වෙනකොට ක්‍රමක්‍රමයෙන් තමන්ගේ ඒ අනුවම වචනත් පාලනය වෙනවා ඒක තමයි ඔය බොරු කීම්, කේලාම් කීම්, පරුස වචන කීම් ආදීන් වැළකීලා වචනත් ඒ විදිහට හරි මාර්ගයට යොදනවා. වචන හරි ගැස්සෙනකොට ඒ ඒ ශක්තියම උපකාර කරගෙන ඊළඟට තමන්ගේ කර්මාන්ත කියලා කියන්නේ එතන තමන්ගේ වැඩ. එදිනෙදා වැඩ නෙවෙයි එතන ප්‍රධාන වශයෙන් කියන්නේ අර ප්‍රාණඝාතයෙන් වැළකීම, හොරකමින් වැළකීම, ඊළඟට කාමීච්ඡාචාරයෙන් වැළකීම කියලා කයින් කෙරෙන. කයින් කෙනේ වැරදි ක්‍රියාවලින් වෙන්වීමම සම්මා කර්මාන්ත හැටියට දක්වනවා. ඉතින් ඊළඟට ඒකත් අර ඉඳහිටලා කරන එකක් නෙවෙයි ඊළඟට තමන්ගේ ජීවිකාවත් ඒ විදිහට සකස් කරගත්තා නම් මෙතන සඳහන් කර මිත්‍යා ආජීව කියලා කියන වැරදි ජීවිකාව ඒ වසවිස වෙනදාම් ආයුධ වෙනදාම් සතුන් මසට ඇති කිරීම මාංශ වෙනදාම් මත්පැන් වෙනදාම් ආදී නිවත් වෙලා තමන්ගේ ජීවිකාව සකස් කරගත්තා නම් අන්නේ හොඳ ආජීවයක් ඇති පුද්ගලයෙක් වෙනවා. ඊළඟට ඒ වගේම ඒ තුලින් දරන උත්සාහය තමයි සම්මා වායාම කියලා කියන්නේ නිරන්තරයෙන්ම අකුසලයෙන් හිත මෑත් කරගෙන කුසලයේ පැත්තට නඟුරු කර ගන්න දරන උත්සාහය ඒකට උපකාර වෙන එක තමයි නිතර සිහිමත් සිහි බුද්ධියෙන් සිටීම. ඉතින් ඒ සම්මා සතිය එයින් සම්මා සමාධිය වැඩෙන හරි සමාධියක් වැඩෙනවා. ඒ සමාධිය තුලින් තමයි නිවන් ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් වන්නේ. ඒ විදිහට අපිට හිතා ගන්න පුළුවන් බුදු පියාණන් වහන්සේ දක්වා වදාළ මේ චතුරාර්ය සත්‍ය දේශනාව තුල හැම දෙයක්ම අඩංගු වෙනවා. ඒ අනුව අපේ ජීවිතය සකස් කරගන්න අදිෂ්ඨාන කරගන්න ඕන මේ වටිනා පොය දවසේ අද එතකොට මේ පින්නතුන් අර පරියුත් ස්වාමින් වහන්සේගේ ಗುಣ සම්භාරය පිළිබඳව මුදිතා ගුණය ඇති කරගත්ත මුදිතාව කියන එක අර ಗುಣ මකු කම වෙනුවට මුදිතාව කියන එක ඊටාම වටිනා ගුණයක්. අපි කෙනෙක් යම් කිසි ගුණයක් පිළිබඳව මුදිතා කියලා කියන සතුට වීම ඇති කරගත්තා නම් අපි ටිකෙන් ටික ඒ ගුණයට නැඹුරු වෙනවා. ඉතින් ඒ විදිහට මේ සුළු වේලාව තුළ මේ පින්නතුන් ප්‍රශ්‍රාවක මහා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගේ ගුණ සම්භාරයෙන් මෙහි කිරීමෙන් අපේ සිත් ඒ ධර්මයට නැඹුරු වෙන උන් උත්තමයන් මහන්සියට ඒක ಗುಣ පූජාවක් වගේ අපි අපේ හිත තුළ මුදිතාවක් ඇති කරගත්තා. ඒ වගේම මේ උන්වහන්සේ ප්‍රකාශ කළ වචන ආශ්‍රයෙන් අපේ ජීවිතයට අදාළ වෙන එදිනදා ශීලයට, සමාධියට, භාවනාවට අදාළ කාරණා රාශියක් මතු කරගත්තා. ඉතින් මේ පැය මේ පින්නතුන් කල්පනා කරන්න ඕනේ එදිනදා ජීවිතය ගත කරන කාලය මේ නිවනට උපකාර වෙන විදියට නෙමෙයි බොහෝ දෙනා ගත කරන්නේ. මේ පැය තුල මේ පින්නතුන්ට නිවනට උපකාර වෙන ශ්‍රද්ධාව, වීරිය, සතිය, සමාධිය, ප්‍රඥාව කියලා කියන මේ වටිනා යම් කිසි දවසක ඉන්ද්‍රිය බල ධර්මයන් හැටියට නිවනට උපකාර වෙන ධර්ම වගා දිනු කරගන්න අවස්ථාව සැලසුණා. තුනුරුවන් කෙරෙහි ශ්‍රද්ධාව ඊළඟට ඒ අනුව මේ ධර්මයේ අනුව ජීවත් වීමට යම්කිසි වීරයක් වීර චෛතසිකයක් ඇති කරගන්න පුළුවන් වුණා. ඒ අනුව ධර්මයට සිතේ දීම තුලින් සතිය එයින් යම්කිසි සිතේ තන්පත් කමක් ඇති වුණා නම් අර අකුසල සංසිඳිලා අන්න සමාධිය යම්කිසි ධර්ම වැටහීමක් ඇති වුණා නම් ප්‍රඥාව මෙන්න මේ පහ තමයි අපි අපේ දකුණු අතේ ඇඟිලි වගේ හිතා ගන්න ඕනේ. වම් අතේ ඇඟිලි තමයි අර කාමසිතවිලි, දේශසිතවිලි, නිදිමත ආලස ගති, ඊළඟට සැක කුකුස් ආදී මේ විදිහේ දේවල් අපි ඉවත් කළ යුතු දේවල්. ඊළඟට දකුණු පැත්ත තමයි මෙන්න මේවා මේ සද්ධා, වීරිය, සතිය, සමාධි, ප්‍රඥා. ඒ විදිහට තමන්ගේ ජීවිතයට උපකාර වෙන සද්ධාව, වීරිය, සතිය, සමාධි, ප්‍රඥාව කියන ගුණ ධර්ම වැඩි වීමට උපකාර වෙන කාරණා රාශියක් මේ දේශනාව තුලින් අපි එකතු කරගත්තයි කියලා ඒ විදිහට සතුටු වෙන්න ඕනේ. ඒ වගේම මේවා යම් කිසි දවසක තමන්ගේ නිවනට උපකාර වෙනවා. ඊළඟට මේ මෙතෙක් මේ තමන් රැස් කරගත්තු මේ කුසල සම්භාරය, ධර්ම ශ්‍රවණානිසංසයෙන්, ඒ වගේම අපි ධර්ම දේශනාමය වශයෙන් ඇති කරගත්තු කුසල රාශිය ඊළඟට අනුමෝදන් කරමු ප්‍රධාන වශයෙන්ම මේ ශාසන ආරක්ෂක දෙවි දේවතාවුන් ඇතුළු යම් මේ නිවනට කැමති ධර්මයට පිනට කැමති අය සිටිනවා නම් ඒ හැම දිනෙකම මේ පින් අනුමෝදන් වී උන්වහන්සේලාගේ ප්‍රාර්ථනා පරිදි ප්‍රාර්ථනීය බෝධියකින් උතුමා මහණියන් සාක්ෂාත් කරගනිත්වා එසේම අවීචිසිට අපිට ආදක්වා වූ සීල සත්‍යෝ අපගේ ඥාතීන් ඇතුළු හැම දිනෙකමත් මේ පින් අනුමෝදන් වී ඒ කුසල් සිත් පිහිට කරගෙන කල්යාණ මිත්‍ර ආශ්‍රය ලබාගෙන බණ භාවනා කරලා අකිතාකික්මනින් මේ අතිඝෝර වූ සංසාර දුකෙන් අත් මිදේවා අපිත් මේ ධර්ම ශ්‍රවණානිසංසයෙන් මෙතෙක් මේ පින්දීම ආදීන් රැස් කරගත්තු මේ කුසල චේතනා පිහිට කරගෙන අපි තාපික්මනින් මේ ජීවිතයේදීම මේ සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මාර්ගඵල ප්‍රතිවේදයෙන් සියලු සංසාර දුකින් අත් මිදලා උතුම් අමා මහ නිවනින් සැනසීමට ඒකාන්තයෙන් මේවා හේතු වාසනා වේවා කියන දැන් මේ විදිහට ගාථා කියලා පින් දෙන්න එත්තාවතා චම්හි සම්පතං කුඤ්ඤ සම්පතං සබ්බේ දේවා අනුමෝදන්තු සම්ප සම්පatti සිද්ධා තාවතා චම්හි සම්පතං පුඤ්ඤ සම්පතං සම්පේ සත්තානෝදන්තු සබ්බ සම්පatti තාවතා චම්හි සම්පතං පුඤ්ඤ සම්පතං සත්තානෝදන්තු සබ්බ සම්පatti සිද්ධා ආපාසට්ඨා චුම්මට්ඨා දීවානාගා මහින්දිකා පුඤ්ඤං සංඝං නමෝ දිත්වා චිරං රක්ඛන්තු ශාසනං आपासट्ठा ब्रह्मट्ठा देवानागामहन्धिका पुण्यन्तम् अनुमोदित्वा चिरं रक्षन्तु देश्चन् आपासट्ठा ब्रह्मट्ठा देवानागामहन्धिका पुण्यन्तम् अनुमोदित्वा चिरं रक्षन्तु मोदिता दुःखपत्ता च निर्दुःखा भयपत्ता च निर्भया शोकपत्ता च निःशोकान्तु මිනා පුඤ්ඤ කම්මේන මාමුන් බාල සමාගම එතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍ය මිනා පුඤ්ඤ කම්මේන මාමුන් බාල සමාගම සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍ය මිනා පුඤ්ඤ කම්මේන මාමුන් බාල සමාගම සතං සමාගමෝ भीतियो वज्जंतु सब रोगो मा ते भवत्वन्तरायो सुखी दीर्घायुको भव भवतु सब मंगलं रक्षन्तु सब सब देवता बुद्धान सर्वबुद्धानुभावेन सदा सुखिभवन्तु ते भवतु सब मंगलं रक्षन्तु सब सब देवता धम्मान सर्वधर्मानुभावेन सदा सुखिभवन्तु ते භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ සංඝාන් භාවේන සදා සුඛි භවන්තු අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායින චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti නීචේ අතෝ නිබ්බාන සම්පatti නාතේ සමිජ්ජතු ශ්‍රද්ධාවන්ත පින්වතුනි මෙම ධර්මදේශනාව නොමිලයේ පින්වතුන් අතරට පත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි පින්වතුන් දැන් සවන් දුන් මෙම දේශනය නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන් ධර්ම දානමය කුසල් රැස්කර ගන්නා මෙන් ශාසනාලයෙන් ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.